මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා භාග්‍යවත්තු වර්ණන්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා භාග්‍යවන්තු සම්බුදුරජාණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා දැන් මෙදසින් බුදුගුණ සිහිපත් කරන්න සෝ භගවා ඉති අරහං සෝ භගවානිති තේ සම්මා සම්බුද්ධෝ සෝ භගවානිති තේ විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවානිති තේ සුදතෝ සෝ භගවානිති තේ ලෝක විදු සෝ භගවා මිත්තේ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සෝ භගවා මිත්තේ සත්තා දේව මනන්තානං සෝ භගවා ඉතිති බුද්ධෝ සෝ භගවා ඉතිති භගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරහත් නම් වනසේක අරහන් අරහං අරහං ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සාමේ වහන්ස ඔබ වහන්සේ බුද්ධ නම් වනසේක බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ සාමී භාංගවතුන් වහන්ස ඔබ වහන්සේ භගවානම් වෙනසේක භගවා භගවා භගවා නියාදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගත වූ සම්මා සම්බුදු ජානන් මහන්සේ හට තමන්ගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා දැන් ශරීරයේ පිළිකුල ගැන මද වේලාවක් හිතන්න මේ ශරීරය හමෙන් මෙසේ තිබුණට මේ හැම ඇතුලේ විවිධාකාර අපවිත්‍ර වූ දුගඳමන්නා වූ පිළිකුල් කොටස් වලින් සමන්නාලත වෙලා තිබෙනවා. මේ කයෙන් දිනපතාම අසුචි, මෝත්‍රා, තෙල, සොටු, දහඩිය ආදී රැගෙන මේවා සෝදලා පවිත්‍ර කරලා පිරිසිදු කරලා සැදුවේ නැත්නම් කෙනෙකුට කිච්ච වෙන්නටත් බැරි තරමටම මේ ශරීරයේ පරම දුර්ගන්ධ ස්වરૂපයකටපත් වෙනවා පිළිකුල් ස්වરૂපයකටපත් වෙනවා මේ ශරීරයෙන් පිටතට පැමිණි මෙම කොටස් යම්සේ පිළිකුල්ද ඒ වගේම ඒවා ශරීරයේ ඇතුලේ තිබෙන කොටස් පිළිකුල් එම නිසා මේකයි පිළිකුල් එකක් මේ පිළිකුල් භාවනාව ගැන දැම්මද වේලාවත් සිහිපත් කරන්න මෙලෙසින් සිතන්න අත්ථේ මනසුනෝකායේ කේසා එන ශරීරේ කිස්නම් පුනත සුඛ සම්නත අත්ථේ නසන්නෙන් කායේ ලෝමා මෙම ශරීරයේ ලොම් නම් වූ කුණත කොටසක් නැත අත්ථේ නසන්නෙන් කායේ නඛා මෙම ශරීරයේ නියනම් වූ කුණත කොටසක් නැත අත්තේ මසං කායේ දන්තා මෙන්න ශරීරයේ දත්නම් උකුණත කොටසක් නැත අත්තේ මසං කායේ සචෝ මෙන්න ශරීරයේ සමනම් උකුණත කොටසක් නැත මෙම ශරීරයේ අසෝතිනම් වූ කුණප කොටසක් ඇත මෙම ශරීරයේ මෝන්තානම් වූ කුණප කොටසක් ඇත මෙම ශරීරයේ වමනය නම් වූ කුණප කොටසක් ඇත මෙම සවීරයේ කෙලනම් වූ කුණත කොටසක් නැත මෙම ශරීරයේ සොටුනම් වූ කුණත කොටසක් නැත මේ ආදී කුණත කොට කොටසයන්ගෙන් සමන්නාගත වූ මේ කය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය මේ කයින් දින කතා වැදිරෙන අසෝචි මුත්‍රා කෙල සොටු දහඩිය නාදී අපවින්ද කොටස් සෝදා පවින්ද නොකලේනම් කෙනෙකුට ලංවීමටද නොහැකි වනසේ අතිශයින් දුබඳ හමන සිදෙකොල් ස්වභාවයකට මේ කය පත්වන්නේය මේ කය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණය ගැන සිහිපත් කරන මරණානුස්මෘති භාවනාව මේ ලෝකයේ සෑම සත්‍යයක්ම මරණයටපත් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් මරණයෙන් කෙලවර වුණා සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත මරණයෙන් නැති ගිය සරියොත් මොගලන් මහරහතන් වහන්සේලා වැනි මහරහත් මහෞත්මයන් වහන්සේලාගේ ජීවිතත් මරණයෙන් නැති යනවා රජ රජවරු ඇමතිවරුන් අයගේ ජීවිත නැති වී විනාශ වෙනවා සියලුම සත්ත්වයන්ගේ ජීවිතය නැති වී විනාශ වී යනවා මේ මරණයට සමාපත් කරන විට තමාගේ ශරීරය තමාට අපහැර දාලා යන්නද සිදුවෙනවා වෙනස් කරන්නට කිසිම දෙයක් නැහැ තමා ඇසුරු කරන යන්තාකා සිටින දුවරු හරි පුතුන් හරි සහෝදර සහෝදරයෝ නෑදෑ හිත මිත්‍රාදී සෑම දිනෙකම ඒ වගේම තමා සතු සෑම දෙයක්ම අතහැරලා දාලා යන්නට සිදුවෙනවා ඒ හැල දෙන කරන්නට දෙයක් නැහැ. ධම්මයෙන් මරණ මොහොතේ මේවා ගැන යම් කිසි ඇලීමක් ආසාවක් ඇති වුණා නම් නැත්නම් තරහසක් ඇති වුණා නම් නියත වශයෙන්ම දුකේ උපදිනවා. ඒක නිසා මේ මරණය ගැන සිහිපත් කරලා හැමදාම මරණය ගැන සිහිපත් කරලා මරණ විට මේ සියල්ලම මට අතහැර දාලා යන්නට සිදු වෙන බව අවබෝධ කරගෙන මේ සියල්ලම අතහැර දාන්නට පුරුදු පුහුණුවන්නට ඕන. ඒකයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ. මේ ආකාරයෙන් සිහිපත් කරන්නේ අනිච්චාවත සංඛාරා උපාද භය ධම්මෝ උප්පඤ්ඤිත්වා නිරුඤ්ජන්තේ තේසං ඕපසමෝසතෝ සංස්කාරයෝ ඒකාන්තෙන් මනිද්‍යෝය සංස්කාරයෝ ඉපදී විනින් ස්වභාව කොට ගන්නතෝය අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිතා නිරුඤ්ජන්තේ නම සංස්කාරයෝ ඉපදී බිනේ නැති යන්නාහ තේ සංූප සමෝසුප්‍රෝ මේ සංස්කාරයන්ගේ සංසිඳීමම සුවයක් වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ගසක ඉදුණු ගෙඩියක් බිමට පතිත වන්නාසේ මාගේ ජීවිතයද මරණයෙන් නැතිවන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උදේට පෙවූ සූර්යා මොහොතක් මොහොතක් පාතාන බස්නාහිද බලා ගමන් කරමින් අක්සයට යන්නාසේ උපන්නා වූ මාගේ මේ ජීවිතයද මොහොතින් මොහොතම මරණය කරා ලංවන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ඒකාන්ත වශයෙන් මාගේ ජීවිතය මරණයට පත්වන්නේය එම දිනයේදී සියලුම දූරුන් කුතුම් ආදී සෑම දිනාම මට අතහැර දමා යන්නට සිදුවන්නේය මාගේ ජීවිතයද අතහැර දමා යන්නට සිදුවන්නේ මරණයට වශයෙන් මරණයට පත්වන්නේය මෙම ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණ මොහොතේ සියල්ලම මට අතහැර දමා යන්නට සිදුවන බැවින් මම දැන් සියලුම දේවල් අතහරිමි අතහරිමි අතහරිමි මේ කිසිම කෙනෙක් හෝ දුවෙක් හෝ පුතෙක් හෝ කිසිම දෙයක් හෝ මගේ ජීවිතය හෝ මම අල්ලා නොගන්නේ ඒ කිසිවකට ආසාන කරමි ඒ කිසිවකට ආසාන කරමි ඒ කිසිවකට ආසාන කරමි මෙම සියලු දෙනාම සියල්ලම මම අතහරින්නේ අතහරින්නේ අතහරින්නේ දැන් මෛත්‍රී භාවනාව සුළු මොහොතක් හෝ දිනු කරන්න උත්සාහ ගන්න. අපේ යම් කෙනෙක් කෙරෙහි තරහ වෙනවා නම් ඒකෙන් ඇතිවන පාපේ අපටමයි ඇතිවන්නේ. යම් කිසි වෛරකාරයෙක් හෝ තරහකාරයෙක් ගැන සිතපත් කරලා වචනයෙන් හරි සිතින් හරි කයෙන් හරි යමක් කළා නම් ඒකේ වෙන විපාකය ඒකේ ලැබෙන අකුසලයේ විපාකය සමාතමයි අත්දකින්නට සිදුවන්නේ ඒක නිසා මේ වෛර කරන අයට තරහ කරන අයට අපේ තරහසිත ඇති කරගත්තොත් ඒකේ ලැබෙන විපාකේ ඒකේ ලැබෙන අකුසලයේ අපටම අත්දකින්නට සිදුවන නිසා ඒකෙන් ලැබෙන අයහපත අපටමයි සිදුවන්නේ ඒකෙන් ලැබෙන පාපේ අපටමයි සිදුවන්නේ ඒක නිසා කිසිම කෙනෙකුට තරහසිත කිසිම කෙනෙක් කෙරෙහි තරහසිතක් ඇති කරගන්නට එපා ඒක කවරෙක් කරේම කවර වරදක් කවරෙක් කළත් අපිට කමක් නැහැ. ඒ සෑම සත්‍යෝ කෙරෙහිම මෛත්‍රී සිත ඇති කරගන්න, දැන් තීරණයකට බහින්න අදිස්ථාන කරගන්න, මම තරහා සිතක් ඇති කරගන්නේ නැහැ, මම තරහා සිතක් ඇති කරගන්නේ නැහැ, මම තරහා සිතක් ඇති කරගන්නේ නැහැ කියලා. සෑම සත්‍යයන්ටම මම මෛත්‍රිය පතුරවනවා මෛත්‍රිය පතුරවනවා සෑම සත්‍යයන්ටම මම මෛත්‍රිය පතුරවනවා කියලා සිහිපත් කරන්න. දැන් එය මාදිස්ථාන කරගෙන මේ ආකාරයෙන් සිහිපත් කරන්න. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මාතේම මාගේ හිත මිත්‍ර සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ හිතවත් සියලුම සත්ත්වයෝ සුවපන් වෙත්වා සුවපන් වෙත්වා සුවපන් වෙත්වා මාගේ හිතවන් සියලුම සත්වයෝ සුවපන් වෙත්වා සුවපන් වෙත්වා සුවපන් වෙත්වා මාගේ තරවක් කෝහිත මින්තකමක් නැති මැදහත් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ වෛරී සියලුම සත්වයෝ මාගේ තරහකාරයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම තිරිසන් සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කකුල් නැති බඩගාගෙන යන සම්පආදී සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කකුල් දෙකක් නැති සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කකුල් හතරක් නැති සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කකුල් රාශියක් නැති තැන් සෑයන් වැනි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම මනුස්සයෝ කවර ජාතියක වුවන් කවර ආගමක වුවන් ඒ සියලුම මනුස්සයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලෝම අමනුස්සයෝ යක්ඛයන් භූතයන් പ്രേතයන් සාතයන් කුම්භාණ්ඩයන් ආදී සියලෝම අමනුස්සයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලෝම දෙවියන්ද සියලෝම බ්‍රහ්මයන්ද සුවපත් වේත්වා සුවපත් වේත්වා සුවපත් වේත්වා අපායික සියලු නසංගයෝද සුවපත් වේත්වා සුවපත් වේත්වා සුවපත් වේත්වා ඇහැට නොපෙනෙන සියලුම සංගයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ ගමේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ නගරයේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ ලංකාවේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ ලෝකේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මම දුකක් නැතුව නිදුක්ව ඉන්නට යම්සේ කැමැති වන්නේද එලෙසින්ම මේ ලෝකේ කිසිම සත්වෙක් දුක් විඳීමට කැමති නැත එබැවින් සියලුම සත්වයෝ දුකට පන්සත්වයෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා මම රෝග පීඩා හැදී දෙදවි දුක් වේමි කරදර විඳින්නට කැමති නැත නිරෝගීව සිටීමට මම කැමති වන්නාසේම මේ ලෝකේ සියලුම සත්ත්වයෝ නිරෝගීව සිටීමට කැමැත්තාහ එබැවින් ලෙඩ වූ රෝගී වූ සම්සයෝ නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා මම දුකක් විඳීමට නොකමැත්තාසේම සුවයෙන් සිටීමට කැමැති වන්නාසේම මේ ලෝකයේ සියලුම සත්ත්වයෝ දුක් විඳීමට නොකමැත්තෝය සැප විඳීමට කැමැත්තෝය එබැවින් ආසේන සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාසේන සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පොරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤා උපස්සති අතන්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසන්ද්‍යාති සම්මතෙන් අද මේ ඇයට අනිත්‍ය ගැන ඊටම සරල ධර්ම කාරණා ටිකක් කියා දෙන්නටයි අදහස් කරන්නේ. සෑම බෞද්ධයෙන්ම බලාපොරොත්තු වෙන මේ සංසාර දුකින් මිදලා මාමාන වෙන සම්සීමට ඒ නිවන් ලැබීමට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකයේ පවත්නා වූ සංස්කාර ධර්මයන් පිළිබඳව එහි ඇති නියම සත්‍යය අවබෝධ කරගන්නට ඕන. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් වලට සංස්කාර කියන වචනය අපි පාවිච්චි කරනවා. මේ ලෝකයේ පවත්නා වූ ඒ සියලුම සංස්කාර ධර්ම වල නියම ස්වરૂපය තමයි නිරන්තරයෙන් වෙනස් වෙවි අනිත්‍ය කියන එක. ඒවා පුදුම <clears throat> දුකක් ලබා දෙන එක, ඒවා දුකක් වෙන එක, ඒ වගේම ඒවා අනාත්ම ආත්ම නවන ස්වરૂපය. මේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය සහ අනාත්ම ස්වરૂපය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නේ නැතුව ආශවත්න අවදාවත්න නිවන් ලබන්නට හැකියාවක් නැහැ. ඒක නිසා මේ සංසාර දුකින් මිදී යමා මහ නිවන සැනසීමට නම් මේ අනිත්‍ය ආදී මේ ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට සෑම කෙනෙක්ම උත්සාහ ගන්නට ඕන. එම නිසා මේ ධර්මයේ අහලා ඉතාම සරල ධර්ම කරුණු ටිකක් පමණයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ අනුව නැවත නැවත සිහිපත් කරලා මේ අනිත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට උත්සාහ ගත යුතුයි කියලා අප පළමුවෙන්ම ප්‍රකාශ කරන්නේ. මා මුලින්ම ප්‍රකාශ කරන ලද ඒ ගාථාව දේශනාකට වදාළේ අපගේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් 500 දෙනෙක් අරමුණු කරගෙන. මේ භික්ෂූන් 500 දෙනාම ගිය සාර්ථක බුද්ධ ශාසනයේදී මහානවී පැවිදි සිටපු අය ඒ පැවිදි වෙලා මේ සංස්කාර ධර්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සිතමින් ඒවා ගැන කල්පනා කරලා ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගෙන සිටපු පිරිස අපගේ බුද්ධ ශාසනයේදී අපගේ බුදුරජාණන් වහන්සේ සමීපයෙන් සබොත් පරිදිභාවයේ ලැබුවා අපේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ පාරමී ශක්තිය බලමයට පෙනී ගියා පාර්ශව බුද්ධ ශාසනයේදී මේ අය අනිත්‍ය ගැන නිරන්තරයෙන් මෙනෙහි කරලා ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන සිටින අය කියලා. එම නිසාම අර මා කලින් කියපු ගාථාව දේශනා කළා. ඒ ගාථාව දේශනා කරලා අවසාන වෙන විට ඒ පංච දෙනාම සහත් භාවයේ ලැබුවා අමා මහ නිවනින් සැනසෙනවා. ඒක නිසා මේ දේශනාව අහලා ඒ යන චිත දිනු කරගත් කෙනෙකුට ඒකාන්ත වශයෙන්ම නිවන සැනසීමට පුළුවන් ශක්තිය ලැබෙන වාසනාව උදා වෙනවා. ඒ ගාථාවේ ඉතාම කෙටි අදහස සරල අදහස මෙන්න මේකයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා සංඥාය පස්සති යම් කලක නුවණින් මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා දකිනවා නම් අතරින් බින්දති දුක්ඛේ මේ දුක් ලබා දෙන මේ සංස්කාර දෙරේ එවිට පළකිරීමක් ඇති වෙනවා ඒ සමග්ගෝ විසුද්ධිය ඒක නිර්වාණ විසුද්ධිය නිවන ලැබීමට හේතු වන මාර්ගයක් වෙනවා ඒ කියන්නේ මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා නුවණින් දකිනවා නම් එවිට මේ සංස්කාර කෙරෙහි පළකිරීමක් ඇති වෙනවා ඒකම නිවන් ලැබීමට හේතු වන මාර්ගයක් වෙනවා කියන එකයි එතකොට මේ අනිත්‍යතාවය කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුතුව අවබෝධ කරගන්නට සිදු වෙනවා. ඒ කියන්නේ සංතති අනිත්‍යතාවය කියලා එකක් තියෙනවා, තවත් එකක් තියෙනවා, ක්ෂණික ක්ෂණික අනිත්‍යතාවය කියලා. මේක උපමාවක් කිව්වොත් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් පහසුවෙන්. දැන් සංතති අනිත්‍යතාවය කියන්නේ යම් කිසි දෙයක පැවැත්මේ අනිත්‍යතාවය. යම් කිසි දෙයක් දිගින් දිගට දිගින් දිගට පැවතගෙන පැවතගෙන යනවා. ඊට පස්සේ ඒක නැති වෙනවා. දැන් උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් අවුරුදු 50කට ජීවත් වෙලා මරණයටපත් වුණා. එතකොට ඔහුගේ ජීවිතය අනිත්‍යයට ගියා. ඒ නමුත් ඔහු අවුරුදු 50කට ජීවත් වුණා. ඒ 50කටත් ඒ ජීවත් වුණු ඒ පරම්පරාව, ඒ පැවැත්ම, ඒ සංකතිය අවුරුදු 50 60දී මැරී යන විට නැති වෙනවා. ඒකට කියන්නේ සංකති අනිත්‍යතාවය කියලා. ඒ අවුරුදු 50කට ජීවත් වූ පුද්ගලයා එකපාරටම මැරෙලා නෙවෙයි අවුරුදු 50කට ජීවත් වෙලා ඉන්නේ. ඒ ජීවත් වෙන විට සෑම මොහොතක් මොහොතක් පාසාම ඔහුගේ ශරීරය වෙනස් වෙවි වෙනස් වෙවි ගියා. එහෙම ගිහිල්ලා ඔහු මරණයට පත් වුණා. ඒ සෑම මොහොතක් පාසාම වෙනස් වෙන එකට කියනවා ක්ෂණික අනිත්‍යතාවය කියලා. අපිට අවස්ථාවේ උදාහරණයක් ගමු. දහක තියෙන ලා ලපටි දල්ලක් කරගන්න උදාහරණ උදාහරණයක් අපි නාදල්ලක් කියලා හිතමු මේ අය නාදල්ලක් දැකලා තියෙනවා ඒකම ලක්ෂණයි ලපටි මොද්දේ මේක මේ තත්යෙන් හැමදාම පවතිනවා ඒක එහෙම පවතින්නේ නැහැ ඒක ඊට පස්සේ ටිකක් කාලයක් යනකොට ටික කාලයක් යනකොට මෝරනවා මෝරලා ඒක කොළ පාද සද කොළ පාදට හැරෙනවා මේ නාදල්ලේ තිබුණු ඒ ස්වરૂපය ඒ ගතිය සද කොළ පාද තත්ත්වයට පත් උනේ එකපාරටම නෙවෙයි මේ මොහොතේ තිබුණු ලාභයද ඊළඟ මොහොත වෙනකොට එකපාරටම කොළපාට දැනෙන මෝරක තත්ත්වයට පත්වන්නේ නැහැ. ඒක ටිකින් ටික ටිකින් ටික මෝර මෝරාග අර කොළපාට තත්ත්වයට පත්වන්නේ. අර ටිකින් ටික ටිකින් ටික හැම මොහොතම මෝර මෝරා යන එක තමයි කියන්නේ ක්‍රමික අනිත්‍යතාවය හැම වෙලාවෙම වෙනස් වෙවි යනවා කියන එක. දැන් මේ කොළපාටේ තියෙන ඒ කොළය හැමදාම ඒ තත්ත්වයෙන් පවතින්නේ නැහැ. මේක දැන් කොළේ ඉදෙනවා කහ පාට වෙනවා. මේ කහ පාටට පස්සු නැහැ මේ කොළ පාට තියෙන පොළේ එක පාරටම නේ දැන් කොළ පාට තිබුණා ඒක ඊළඟ සෙනෙහිදීම කහ පාට තත්ත්වයට පත් වුණා නේ ඒ කහ පාට තත්ත්වයට පත් වුණේ අර කොළ පාටට තිබුණ කොළේ මෝරලා මෝරලා මෝරලා මෝරලා ටිකින් ටික ටිකින් ටික මෝරලා තමයි ඒ ඉදම තත්ත්වයට පත් වුණේ අර ටිකින් ටික මෝර මෝරා යන එකට අපි කියනවා ක්ෂණික අනිත්‍යතාවය නැත්නම් ක්ෂණික අනිත්‍යතාවය කියලා ඊට පස්සේ කොළේ ඉදිරිය දැකෙනවා පොළොවට. ඒවා අනිත්‍යයට යනවා. එතකොට ලාදන්නේ කොලේ අනිත්‍යයට ගියා. මෝරපු කොලේ වෙනකොට ලාදන්නේ කොලේ නැහැ. එතකොට මෝරපු කොලයක් අනිත්‍යයට යනවා. කොලේ ඉදිනකොට අර මෝරපු කොලේ නැහැ. දැන් ඉදිච්ච කොටයක් අනිත්‍යයට යනවා ඒක ගැලවිලා පොළොවට වැටෙනවා. දැන් මේක ඒ විදිහට පහ පාටකම තියෙනවා. ඒ වගේ දෙන්න වේරෙන්ද දුඹුරු පාට වෙලා පස් වෙලා පොළොවටම පස්සී යනවා. එන්න මේ තත්ත්වයට පත් වෙනකොට මේ කොලේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වී ගිය අර අන්තිමටම පස් වුණාට පස්සේ ඒ කොලේ සංතතිය පැවැත්ම නැති වී ගියා. දැන් මේ ඇට පැහැදිලිව තේරෙන්න ඕනේ සෑම ස්වභාවයක් ගානේම සෑම මොහොතක් ගානේම මේව වෙනස් වෙවි වෙනස් වෙවි යනවා ඊට පස්සේ කවදා හරි දවසක් සම්පූර්ණයෙන්ම නැති වී යනවා කියලා. අනිත්‍යතාවය කියන්නේ නිත්‍ය නෙවෙයි ස්ථිර නෙවෙයි. හැම වෙලාවෙම වෙනස් වෙවි වෙනස් වෙවි නැති නැති යනවා කියන එකයි. එතකොට දහක gediyak ගත්තොත් මේ ඇටේ ගැන හිතන්නට පුළුවන්. පුංචි කාලේ තිබුණ gediyak. ඒ gediy ඒ සත්‍යෙම පවතින්නේ වෙනස් වෙනවා. අන්න මෝරණ සත්‍යයටපත් වෙනවා. මේ මෝරපු gediyak ඒ ආකාරයෙන්ම පවතිනවද නැහැ. ඒක එන්දෙන්ද තව තවත් මෝරලා ඔන්න ඉදෙනවා. ඉතින් ගෙඩියක් ඒ තත්ත්වයටපත් වෙන්නේ ඒකත් අනිත්‍යයට යනවා පොළොවට වැටෙනවා කුණු වෙලා පස් වෙලා යනවා. දැන් මේක මේ අපි කාම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් කාරණාවක්. අපි හිතන ගහක මලක් දැක්කයි මල පොහොත්තු තියෙනවා. මේ පොහොත්තු හැම දවසම එක විදිහටම පවතින. ඒක දැන් මල පිපෙන තත්ත්වයටපත් වෙනවා. මේ පිපෙන තත්ත්වයටපත් වෙන මල ඒ තත්ත්වෙන්න පවතින. අන්න ඒ මල පිපෙනවා. පිපුණාට පස්සේ මේ මල හැමදාම පිපිලා පවතින එක පාර වෙන්නට පටන් ගන්නවා පෙටි හැලෙනවා බිමට පදාගෙන වැටෙනවා ඒ පෙටි පොළොවටම පස් වෙලා යනවා මේක මේ මල මේ ආකාරයෙන් අනිත්‍යයට ගියා මෙන්න මේ වාගේ මේ ලෝකේ පණ නැති යම්තාවක් දේවල් තියෙනවා නම් ඔක්කොම අනිත්‍යයට යනවා උදාහරණයක් වශයෙන් තව එකක් ගත්තොත් මේ අය පාවිච්චි කරන අඳුමක් පැලඳුමක් ගත්තොත් ගත්ත දවසේ තියෙන ඒ අලුත් ස්වරූපේ හැමදාම එහෙම පවතින්නේ. ඒවා එන්නෙන් පරණ වෙනවා, ඒවා දිරෙනවා, ඒවා ඉරෙනවා, ඒවා දිරෙනවා, ඒවා ඊට පස්සේ නැත්තටම නැති යනවා නිත්‍ය කරනවා. මෙන්න මේ විදිහට මෙයාට මේ ගැන හිතා ගන්නට පුළුවන් මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා. දැන් මේ අයගේ ඇඟ සහ හිත අනිත්‍ය යන ආකාරය ගැන සිහිපත් කරන්නට ඕන. සම්මංගේ ඇඟ තමන් දැන් පොත් පොතේ වයස් සීමාව කීයක් තමන්නේ තමා පුංචිම දරුවෙක් වශයෙන් හිටියා අවුරුදු අවුරුද්දක් මාස 10ක් 12ක් වගේ වයසේදී ධනගායන මේ සුරතල් ළමේ වශයෙන් හිටියා මේ ළමා රූපයේද දැන් මා ළඟ තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. දැන් කල්පනා කරන දැන් ඔන්න ඔය ඉන්නේ ඒ ධනගාන පුංචි වයසේ. ඔන්න ඒ පුංචි දරුවා දැන්. ඒ දරුවගේ තත්ත්වයට දැන් මගේ ඇඟේ තියෙන්නේ නෑ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒක නැති වෙලා ගියා. මේ පොන්ගේ දරුවා දැන් ඔන්න අවුරුදු 5ක් 10ක් වෙන වයසටපත් වුණා. දැන් ඔන්න ඔයා ඉන්නේ අවුරුදු 5 10 වයස කියලා හිතන්න. මම මෙන්න අවුරුදු 5 10 කාලේ ඒ කාලේ හිටියා. ඒ ඇඟට දැන් තියෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ ඇඟ සම්පූර්ණයෙන්ම නැති වෙලා දැන් මේ මහලුවේ ජරාවේ කියන්නේ කොහොමද තියෙන්නේ අර ඔව් ධනගාන කොට තිබුණු ධනගාන පොඩි ළමයාගේ ඇඟේ තිබුණු ශරීරයද ඒ ඇඟමද අවුරුදු 10 ළමයා තුළ තියෙනවා. හොඳට කල්පනා කරන්න අවුරුදු 10 12 ළමයාගේ අර ධන ගාන ළමයාගේ අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. ඒ ධන ගාන ළමයා සම්පූර්ණ වෙනස් වෙවි වෙනස් වෙවි ගිහිල්ලා තමයි අර අවුරුදු 10 12ක් පිටේපත් වෙන්නේ. එකපාරටම 10 12ක් පිටපත් වෙන්නේ හැම මොහොතම වෙනස් වෙවි ගියා. අවුරුද්දක් අවුරුද්දක් ගානේ මාසයක් මාසයක් ගානේ සතියක් සතියක් ගානේ දවසක් දවසක් ගානේ පැයක් පැයක් ගානේ විනාඩියක් විනාඩියක් ගානේ මොහොතක් මොහොතක් ගානේ වෙනස් වෙවි මෝර මෝරා ගිහින්ද තමයි අර ධනගාන පුංචි දරුවාගේ රූපය ඒ විදිහට අවුරුදු 10 12 තත්ත්වයටපත් වුණා. දැන් කල්පනා කරන්න මේ අය ඔන්න අවුරුදු 18 20 වෙනි තරුණ තත්ත්වයටපත් වුණා කියලා. ඒ තරුණ කාලේ මේ අය හිටියා ඒ ඒ තත්ත්වය දැන් සිහිපත් කරන්නේ. ඒ රූපේද දැන් තියෙනවා. එදා තරුණ කාලයේ තිබුණ ලස්සන තරුණ රූපයට දැන් තියෙන්නේ මහලු ලජරා වෙලා ජීවිතන වෙලා තියෙන රූපයද. ඒ තරුණ රූපේ ඒ ආකාරයෙන්ම පැවතුනේ නැහැ, පවතින්නේ ඒක සම්පූර්ණයෙන්ම අනිත්‍යයට ගියා. මේක දැන් හොඳට මේ ආයත තේරෙනවා. දැන් අවුරුදු 30ක් 40ක් 50ක් අවුරුදු 50යි දැන් වයස. එන්න අවුරුදු 50 වයසේ ඉන්නවා. නැදී ඉන්න කාලේ දැන් සිහිපත් කරන මම අවුරුදු 50 කාලේ මෙන්න මෙහෙම හිටියා. මගේ හැඟීම් මෙන්න මෙහෙමයි තිබුණේ. දැන් අවුරුදු 75යි 80යි යනවා මේ විදිහට තමන්ගේ වයස. ඒ අවුරුදු 50යි 60යි තිබුණ ඇඟේ තත්ත්වයද දැන් තියෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නැත්තටම නැතිලා ගිහිල්ලා. දැන් වයසෙන් දෙන්න 60 වෙනවා 70 වෙනවා 80 වෙනවා 90 වෙනවා මේ විදිහට වයස ටිකෙන් ටික යනවා. ඒ වයස යන්තර යන්නට අර කලින් නඳ වෙනස් වෙයි වෙනස් වෙයි යනවා ජරාවට යනවා මහලු භාවයටපත් වෙනවා තව තවත් දිර දිරා යනවා. මෙන්න මේ ඇඟ මේ විදිහට අනිත්‍යයේ ආකාරය ගැන පසුව නැවත නැවත සිතලා කල්පනා කරලා මේක ඒකාන්තයෙන්ම අනිත්‍යද ගියා නේද කියලා කල්පනා කරන්නට ඕන අවබෝධ කරගන්නට ඕන. දැන් මේ ශරීරය කවදා හරි දවසක මැරෙනවා. ඒක වළක්වන්නද කාටවත් පුළුවන්කමක් නැහැ. මේ මැරෙන මොහොත පැමිණෙන විට මේ මරණයට පත්වන විට සමාගයේ ජීවිතය තමාට අතහැර දාලා යන්නට සිදු වෙනවා. ඒක හැර වෙන කරන්නට දෙයක් නැහැ. තමන්ගේ දරුවෝ කොච්චර හිටියත්, දූවරු හිටියත්, පුත්තු හිටියත්, තමන්ගේ නෑදෑයෝ කොච්චර හිටියත් ඒ ඔක්කොම අතහැර දාලා යන්නට සිදු වෙනවා. තමා සතු දේපල මොනවා තිබුණත් ඒ හැම එකක්ම අතහැර දාලා යන්නට සිදු වෙනවා. වෙන කරන්නට දෙයක් නෑ. මේ මරණ මොහොතට පස්සන විට මේ තමන්ගේ දූ දරුවන් හරි නෑදෑයෝ හරි තමන් සතු දේපලක් ගැන හරි යම් කිසි ආශාවක් ආදරයක් වෙන එකක් බැඳීමක් ඇති වුණොත් දුකතියොඩ උපදිනවා ප්‍රේත ලෝකවල වෙන තැන්වල උපදිනවා තරහක් ඇති වුණොත් යකුන් වැනි තත්ත්වයකටපත් වෙනවා ඒක නිසා මරණයට පස්සන එක මට මේ සියල්ලම අත්හරින්නට සිදු වෙනවා කියන අවබෝධය දැන් ඇති කරගන්න. වෙන කරන්නට කිසි දෙයක් නෑ මේ සියල්ලම මට අත්හරින්නට වෙනවා මරණයට පස්සන විට ඒක නිසා මම මේ ඔක්කොම දේවල් දැන් සිතින් අත්හරිනවා අත්හරිනවා අත්හරිනවා කියලා සිතින් අත්හරිනවා දැන් ඔන්න ඒ විදිහට පුරුදු පුහුණු වුණොත් එහෙම හැම දවසෙම මරණයට පත්වන විට මම මේ ඔක්කොම අතහරිනවා අතහරිනවායි කියලා ඇත්තටම මරණයට පත්වන විට මේ සියල්ලම අතහර දාන්නට පුළුවන් ආශාවක් නැතුව ආදරයක් නැතුව බැඳීමක් නැතුව සරහක් නැතුව එතකොට සුගතියට උපදින්නට ඒකාන්ත වශයෙන් හැකියාව ලැබෙනවා එතකොට දැන් මොන්න මරණයටපත් වෙනවා ඒකාන්ත වශයෙන්ම තමන්ගේ ජීවිතේ මැරෙනවා දැන් කල්පනා කරන්න ඔන්න මං දැන් මං මැරුණා මගේ දැන් මලකුණයි මේ පවතින්නේ කිය. මේ මලකුණ මේ පැත්තෙම විද්‍යතම පවතිනවාද නෑ ඒකෙන් දෙන්න දවස් දෙකක් තුනක් යනකොට ඔන්න ඉදිමෙන්ට පටන් ගන්නවා. ඊළඟට ඔන්න නිල් පාට වෙනවා නැත්නම් කළු පාට වෙනවා. දැන් මේක තව තවත් ඉදි වෙනවා. <coughs> දැන් පොළොවට ගිහින් දවල් දානවා. අර වලදම්මට පස්සේ මේකේ අර ඉදිමිලා ඉදිමිලා ඉදිමිලා තියෙනවා පුපුරනවා. ඒවා තියෙන ඕජස් කරනවා කංකං වලින් නාස්වලින් කටින් අඟේ හැමතැනින්ම ඕජස් කරන්නට පටන් ගන්නවා. මේ தත්ත්වයට තමයි ඇඟ පස් වෙන ආකාරය දැන් තේපත් කරන්නේ. දැන් ඔන්න ඒ ඇඟ පුපුරලා ඒකේ තියෙන මස් දියවි දියවි කුණු කුණු යනවා. අපරම දුක්ඛන්දයක් ඇතුව කුණු කුණු යනවා. කුණේ කුණේ ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඒ මාස්සාරණයම දියවලා පොළොවටම පස් වෙනවා. දැන් මොන ඇට පැකිල්ල විතරක් උතුරු වෙලා තිබෙනවා. මේ ඇට පැකිල්ල හැමදාසම මේවත් එහෙමම තියෙන්නේ ඒ ඇට කටුත් එnde end දිර දිරා දිර දිරා දිර දිරා යනවා හැම දවසම මේ ඇට කටු දිරන්නට පටන් ගන්නවා දිරලා දිරලා දිරලා දිරලා දිරලා අන්තිමේදී ඇට කටු ඔක්කොම පොළොවටම පස්සෙලා යනවා මේ ශරීරය එතකොට කණිකරණපත් ගොඩක් බවට පත් වෙනවා. මේ தත්ත්වය දැන් තේරුම් ගන්නද මේ ශරීරයේ මේ ආකාරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා කියලා. මේක හරියට කළොත් එහෙම තමා මුළු ජීවිත කාලය පුරාම මේ ආකාරයෙන් වෙනස් වෙයි වෙනස් වෙයි ආවා මරණයටපත් වුණා මරණයටපත් වුණාට පස්සේ මගේ මලපණ මේ විදිහට වෙනස් වෙනවා ඊට පස්සේ මේම ඇටකට බවටපත් වෙනවා ඇටකට ටිකක් දිග දිරා දිග දිරා යන හැටි හරියටම Tamanට පේනවා නම් ඒ කියන්නේ හිතනවා නේ Tamanට ඒක තේරෙනවා Tamanට පේනවා මුළු ඇටකට ඔක්කොම ටික දිග දිරා දිග දිරා ගිහිල්ලා පස්සේ ක්‍රියාකාරයේ දැක්කොත් එහෙම එතකොට මේ ඇඟ Tamanට නොපෙනී යනවා සම්පූර්ණ හිස්සලා හිත අහසේ පාවෙනා බඳු සත්‍යයකටපත් වෙනවා මේක හැමදෙනාටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නමුත් කරලා බලන්න <clears throat> එහෙම කරගන්නට පුළුවන් වුණොත් ඒක විශාල ජයග්‍රහණයක් මේ විදිහට මේ ඇඟ අනිත්‍ය ගැන ධර්මයක් නිත්‍ය ධර්මයක් නෙවෙයි කියන අවබෝධය මේ ඇයට දැන් ඇතිවන්නට ඕන. එතකොට මේ අය දැන් කල්පනා කරන තමන්ගේ ඇහැ දැන මේ ඇහැ පොඩි කාලේ ඉතාම හොඳට පැහැදිලි පෙනුමක් තියෙන දීප්තිමත් නිල් පාට හැක් තිබුණා. මේ අවුරුදු 39 40 වෙනකොට 40 සැන්තිමීටරපත් වුණා. ඇස් පෙනීම අඩු වෙන්නට පටන් ගත්තා. 49 දෙවිය ආවා තවත් දැස් පෙනීම අඩු වුණා. 59 දෙවිය ආවා තවත් දැස් පෙනීම අඩු වුණා. එන්නෙන් දැන් වාසය යනවා එන්නෙන් වාසයට යන්න යන්නට මේ ඇස් පෙනීම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ඉතාම සුළු පෙනීමක් විතරක් තියෙනවා නැත්නම් පෙනීම නැත්තටම නැති යනවා. මේ ඇහැත් දුඹුරු පාට වෙනවා, දුඹිරූප වෙනවා. අර කලින් තිබුණු සත්‍යයටපත් ගන්න තිබෙන්නේ. එතකොට මේ නිත්‍ය එකක්ද එහෙම නැත්නම් අනිත්‍ය එකක්ද කියලා දැන් කල්පනා කරනවා. මගේ මේ ඇහැ නිත්‍ය වූ ස්ථිර වූ එකක්ද එහෙම නැත්නම් අනිත්‍යයට යන අනිත්‍ය වූ එකක්ද අනිත්‍යයට ගිය එකක්ද අනිත්‍යයට යන එකක්ද කියලා දැන් කල්පනා කරනවා. මගේ ඇහැ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දැන් තේරුම් ගන්න. මගේ ඇහැ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා. මේ ඇහැට අපි කොච්චර ආශා කරගෙන හිටියත් මේක අනිත්‍යද කියලා. මේ අනිත්‍යද කිය ඇහැ තුළින් විශාල දුක් ලබා දුන්නා. මේ තරම් දුක් ලබා දුන්න මේ විදිහට අනිත්‍යද කියන්නේ නැහැට එක බිඳුවක්වත් ආසා කරන්නට ඕනද කියලා දැන් හිතලා බලන්න. ආසා කරන්නේ කොහොමද? මේ තරම් දුක් ලබා දෙද්දී මේ තරම් අනිත්‍යද කිය මේ තැනීම නැති කිය මේ ඇස් දෙකට ආසා කරන එක හොඳද? ආසා කරන එක හරිද කියලා කල්පනා කරන්න. ආසා කරන්නට නෙවෙයි තියෙන්නේ. මේකට ඇලුම් කරන්නට නෙවෙයි තියෙන්නේ. මේකට මේක කෙරෙහි කලකිරෙන්නට තියෙන්නේ. මේ ඇහැ කෙරෙහි තියෙන ආශාව බැඳීම අතහැරින්නටයි තියෙන්නේ. ඒක නිසා දැන් කල්පනා කරන්න, දැන් හිතන්න මේ ඇහැ කෙරෙහි තියෙන ආශාව මන සම්පූර්ණයෙන් අතහරිනවා, අතහරිනවා, අතහරිනවා. මේ ඇහැ කලකිරෙන විදිහට මම මේක කෙරෙහි කලකිරෙනවා, කලකිරෙනවා, කලකිරෙනවා. මට මේ ඇහැ කෙරෙහි තියෙන ආශාව එපා මම මේ ආශාව අතහරිනවා, අතහරිනවා, අතහරිනවා කියලා ඒ ආශාව අතහරින්නේ දැන් කන ගන්න. ඉස්සර හොඳට කන්න එහෙම තිබුණා. මේ කන්න එහෙමත් වයසට යන්නට යන්නට අඩු වෙලා අඩු වෙලා යනවා. සමහර විට කන්න ඇන්නේම නැතුව යනවා. නැත්තම් ඉතා පොඩ්ඩක් ඇහෙන තත්යකටපත් වෙනවා. මේ කන එතකොට ස්ථිර ධර්මයක්ද නැත්තම් නිරන්තරයෙන් වෙනස් වී වෙනස් වී යන අනිත්‍ය ධර්මයන් දෙකල දැන් හිතලා බලන්න. මේ කන ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයට ගියා. මේක ස්ථිර ධර්මයක් කියලා මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ අනිත්‍ය එහෙම නැත්නම් ඒ අනිත්‍යක කියන කනකලේ කලකිරීම කලකිරීමද කරන්න ඕනේ කියන එක ගැන දැන් හිතලා බලන්න. මේ කනකලේ කලකිරෙන්නට ඕනේ. ඒක නිසා මේ මෙහෙම හිතන්න මේ කනකලේ මම කලකිරෙනවා කලකිරෙනවා මේ කනකලේ කියන ආසාව මම අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා. ඒකට තියෙන බැඳීම දැන් අතහරිනවා. දැන් අපි ගමු දිව නාසය ශරීරය කියන ඒවා ඔය ඔක්කොම අරගෙන ශරීරයේ පමණක් අපි ගත්තොත් එහෙනම් මේ ශරීරය ගැන කල්පනා කරන ඉස්සර කරුණ කාලේ ලස්සන තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් හිටියා. දැන් තත්ත්වය කොහොමද? අම්මරල්ලි වැටිලා, කෙස් ඉදිලා, ඇඟ දුර්වල වෙලා, ශරීර ශක්තිය අඩු වෙලා ගිහිල්ලා. සංයම හිත ගන්නටත් බෑ. සමහරවිට සංයම ඇවිදින්නටත් බෑ. එක්කෝ හැරමිටියක් ඕනේ, එහෙම නැත්නම් කෙනෙක්ගේ අත්වාරුව ඕනේ. ඇත් දෙක තේින්නෙත් නෑ, කන් වේින්නෙත් නෑ. ඇඟ හොඳටම චෙක් වෙලා, ඇඟ වේවුලනවා. කකුල උස්සලා නිස්සන තියන්නට බෑ වෙනත් තැනක වාගේ තියෙන්නේ. Tamanගේ ඇඟ Tamanටම වාරු නෑ. ඇඟේ කිසිම ශක්තියක් නෑ. ඉතින් මේ ඇඟ ස්ථිර එකක්ද? එහෙම නැත්නම් අනිත්‍ය කියන අනිත්‍ය වූ එකක්ද මේ ඇඟ ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයට ගියා අනිත්‍යයට යන දෙයක් මේ ඇඟ මේ ඇඟ ඉස්තර එකක් නෙවෙයි කියන හැඟීම ඒ අවබෝධය දැන් ඇති කරගන්න මගේ ශරීරය ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මගේ ශරීරය ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මගේ ශරීරය ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කල්පනා කරන්න මේ තරම් දුක් ලබා දෙච්ච මේ ශරීරයට මේ තරම් මේ ජීවිතේ පුරා කොයිතරම් මේ ශරීරයේ තුලින් දුක් ලබා දුන්නද මේ තරම් අනිත්‍යයට ගිහිල්ලා වැහැරිලා ගිහිල්ලා ඇඟ පණ නැතිලා ගිහිල්ලා මහා භාවයට පත් වෙච්ච මේ ශරීරයට ඇලුම් කරන්නට ඕනද මේ කෙරෙහි බැඳෙන්නට තණ්හාවෙන් ඇලෙන්නට ඕනද මේක කෙරෙහි ඇත්ත වශයෙන්ම මේ ඇඟ කෙරෙහි කලකිරෙන්නටම වටිනවා. මේ ඇඟ කෙරෙහි කලකිරීමම ඇති කරගන්නට සුදුසුයි. ඒක නිසා මේ ශරීරය කෙරෙහි මම කලකිරෙනවා, කලකිරෙනවා, කලකිරෙනවා කියලා මේ ශරීරය කෙරෙහි ඇති ඇලීම අත්හැරලා කලකිරෙන්නේ. මේ ශරීරයේ කෙරේ තියෙන බැඳීම මම අතහරිනවා අතහරිනවා අතහරිනවා මේක මහා දුක් ලබා දෙච්ච දෙයක් මේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙලා වෙනස් වෙලා අනිත්‍යයට ගිය දෙයක් ඊට පස්සේ මේ ශරීරය මැරිලා යන දෙයක් ඒක නිසා මේක කෙරේ මගේ කිසිම බැඳීමක් නැහැ මම මේ ශරීරයේ කෙරේ තියෙන බැඳීම අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා කියන එක සම්පූර්ණයෙන් අතහරින්නේ ඊළඟට මේ මැරෙන වෙලාවට තමන්ගේ දරුවෙක් පත්තු එක්පත්තුට එක්පත්ව කවුරුවත් තමන්ගේ පසුපසින් යන්නේ නැහැ. ඒ අය කෙරේ ආදරයක් ඇනහැඟීමක් බැඳීමක් ඇති වුණොත් එහෙම දුගතිගාමී වෙනවා. ඒක නිසා ඒ අයත් දැන් සිතින් අත්හරින්න. මම පුත්තු ගැන දුවරු ගැන මේ දේවල් ගැන Tamanගේ හඟ ගැන යම්තා ආසාවක් හැඟීමක් ආදරයක් තියෙනවා නම් මේවා මම අත්හරිනවා මේවා තියාගෙන හිටියොත් මට ඒකාන්තයෙන්ම දුගතියකට යන්න වෙනවා ඒක නිසා මේවා සම්පූර්ණයෙන් මම අත්හරිනවා අත්හරිනවා අත්හරිනවා කියලා ඒකත් අත්හරින්නේ මේ විදිහට යන අනිත්‍යයට යන ගැන එක ගැන මේ ඇයට හිතන්නට පුළුවන් ඒක ඉතාම සරල කරුණක් අපි මේ කියුවේ දැන් Tamanගේ හිත ගන්නවා මේ සිත කියන එක ඇත්ත වශයෙන්ම ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් යුක්තයි. ඒ කොටස් හතරම මේ ඇට කේවල් තේරෙන්නේ නම් බමන කියන්න. වේදනාවක් තියෙනවා, සංඥාවක් හඳුනා ගන්න එකක් තියෙනවා, සිතේ සිතේ සංස්කාර තියෙනවා, විඥාන තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියලා. මේ හතරම මේ ණයට නොතේරෙන නිසා අපි වේදනාවයි සිතිවිලි කියන දෙක පමණක් අරගෙන කතා කරමු. දැන් මේ මේ ජීවිතේ පුරා කොයි වේදනාවක් වින්දත් මේ මොහොතේ විඳින්නේ දැන් මේ මොහොතේ පවතින වේදනාව විතරයි. ගිය අවුරුද්දේ අපි හිතමු සැප වේදනාවක් වින්දා කියලා. ඒ සැප වේදනාව දැන් තියෙනවා. දැන් නැහැ ඒක අනිත්‍යයට ගිහිල්ලා. ගිය අවුරුද්දේ නෙවෙයි ගිය මාසයේ තිබුණ සැප වේදනාව තියනවාද? මේ මාසෙ නෙවෙයි මේ සමානයේ විඳ සැප වේදනාවක් දැන් තියෙනවද? ඊයේ විඳපු විඳිනවද සැප වේදනාවක් දැන් තියෙනවද? ඊයේ නෙවෙයි අද උදේ දැන් පැයකට දැන් විනාඩි 10කට 5කට උදේදී විඳපු වේදනාවක් සැප වේදනාවක් දැන් තියෙනවද? මේවා කොහොම නැති වෙලා නැති වෙලා නැති වෙලා ගියා. අපි ජීවිතේ පුරා විඳින ලද සැප වේදනා ඔක්කොම නැතිලා ගියා හරියට හීන වගේ. ප්‍රයත්ය ඉඳාගත්තාට පස්සේ හීන පේනවා ඇහැරෙනකොට මොකක්වත් නෑ. ඒ වගේ දැන් අපි විඳින ලද සැප වේදනා තියෙනනම් ඔක්කොම නැතිලා ගියා. මේ වේදනාව අනිත්‍යද ගියා මේක හරියට හීනයක් පෙන්වලා නැතුණා වගේ මොකක්වත් දැන් ඉතුරු වෙලා නෑ. මේ වේදනාව ස්ථිර එකක් නෙවෙයි සැප වේදනාව අනිත්‍ය එකක් සැප වේදනාව අනිත්‍ය එකක් සැප වේදනාව අනිත්‍ය එකක් ඒ වගේම තමයි මේ ශරීරය තුළින් නැඳහත් වේදනා දෙනවා ඒ කියන්නේ සැප වේදනාවක් නෙවෙයි දුක් වේදනාවකුත් නෙවෙයි නැඳහත් වේදනාවක් මේක මේකට තේරුම් ගන්නට බෑ නමුත් මේ නැඳහත් වේදනාවත් අනිත්‍යට යන අනිත්‍යට ගිය ධර්මයක් දුක් වේදනා මේ ශරීරය තුළින් ලබා දුන්නා පුංචි කාලේ ඉඳලා අද දක්වා කොයි තරම් දුකක් මේ ඇවිල්ලාද ශාරීරික වශයෙන් ඇතිවෙන කයට දැනෙන දුක් අනන්තවත් වෙනද අත්පය කැඩිලා ආවම නොඑක ආකාරයට දුක් හැට වෙනද ඒ දාමතර මනසට දැනෙන දුක් අනන්තවත් අප්‍රමාණවත් වෙනද මේ ඔක්කොම දුක් වේදනා මේ මොහොත වෙනකොට නෑ ඒ ඇතිවෙච්ච දුක් වේදනා එදා එදාම නැති ගියා. ගිය අවුරුද්දේ දුක් වේදනාවක් වින්දනම් ඒක ගිය අවුරුද්දේම නැතුව ගියා. ඊයේ මාසේ දුක් වේදනාවක් වින්දනම් ඒක ඒ මාසෙම නැති වුණා. ඊයේ දුක් වේදනාවක් වින්දනම් ඊයේ මේක නැති වුණා. අද උදේ දුක් වේදනාවක් වින්දනම් ඒ දුක් වේදනාව අද උදේම නැති වුණා. දැන් මේ විඳින දුක් වේදනාවක් තියනවා නම් ඒ විඳින්නේ මේ මොහොතේ මේ මොහොතේ පවතින දුක් වේදනාව පමණයි. ඒ ළඟට ඒ ඊයේ තියෙන වේදනාවක් විඳින්නට අපිට බෑ. ඒ වගේම හෙට ඇති වෙන වේදනාවක් විඳින්න අපිට බෑ. දැන් මේ වර්තමානයේ තියෙන දැන් තියෙන වේදනාවක් විඳින්නේ මේ දුක් වේදනා ඔක්කොම නැති නැති යනවා අනිත්‍යයට යනවා. ඒකාන්ත වශයෙන්ම වේදනාව දුක් වේදනාව දුක් ලබා දුන් වේදනාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒක විස්තර ධර්මයක් නෙවෙයි. මට යන්තා වේදනා දැනුණා නම් ඒ ඔක්කොම වේදනා අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනිත්‍යයි කියලා කල්පනා කරන්න. මේ තරම් දුක් වේදනා දෙන, මේ තරම් දුක් වේදනා ලබා දුන් මේ ශරීරයේ කෙනේ මේ චිතකේ කලින්නට සුදුසුද නැත්නම් කලකිරෙන්නටද සුදුසු කියලා දැන් හිතන්න. මුච්චර දුක් දෙච්චි දුක් දෙන ලද මේ තරම් දුක් ලබා දෙන මේ කය කෙරේ මේ සිත කෙරේ කලකිරිය යුතුයි මම මේක කෙරේ කලකිරෙනවා කලකිරෙනවා කලකිරෙනවා කියලා හිතන්න. මේක කෙරේ තියෙන බැඳීම මම අයින් කරනවා මම මේක කෙරේ තියෙන ඇලීම අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා මේක ඇලෙන්නට සුදුසු දෙයක් නෙවෙයි කියලා ඒ ඇලීම අයින් කරන්න. ඊට අමතරව තමාගේ සිත සිත කියන එකෙන් අර මා කලින් කියවා වගේ කොටස් හතරක් ඒකෙන් මම මේ දෙකක් විතරයි ප්‍රකාශ කරන්නේ සිතිවිලි දැන් තමාට නොඑක ආකාර සිතිවිලි ඇතිවෙනවා ලෝභ සිතිවිලි ඇති වුණා ඇති වෙනවා දේස විනිශ්චය සහගත සිතිවිලි ඇති වෙනවා කෝධ සිතිවිලි ඇති වෙනවා නැත්තම් මෛත්‍රී සිතිවිලි ඇති වෙනවා කරුණා සිතිවිලි ඇති වෙනවා ඔය විදිහට විවිධ ආකාර කුසල් වේවා අකුසල් වේවා සින්පව් ඔක්කොම සිටිවිලි ඇති වෙනවා. මේ ඇති වෙන සෑම සිටිවිල්ලක්ම මේ ජීවිතේ පුරා කොයිතරම් සිටිවිලි ඇති වුණාද ඒවා ඔක්කොම නැති ගියා. කුසල් සිතක් ඇති වුණා ඒකත් නැති යනවා. අකුසල් සිතක් ඇති වුණත් ඒකත් අනිත්‍යයට යනවා. උදාහරණයක් ගමු. ලෝභ සිත් මේ ඇයට අනන්තවත් ඇතිලා තියෙනවා. ඒව නැති යනවා. තරහ සිත් අනන්තවත් ඇති වෙනවා. ඒ තරහ සිත් නැති යනවා. නැත්නම් බුදුරජාණන් වහන්සේට බලපහන පූජා කරනකොට බුද්ධ පූජාවක් වන්දනාවක් කරන විට ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාවත් නැතිලා යනවා. නැත්නම් මෛත්‍රී භාවනා කරනකොට මෛත්‍රී සිතක් ඇති වෙනවා. කරුණා සිතක් ඇති වෙනවා. ඒ ඔක්කොමත් නැති යනවා. මේ සමාගයේ සිත තුළ යම් සාක්ෂිතේදී ඇති වෙනවා නම් ඕන. ඒ සෑම සිතේම ධම්ම නැති නැති යනවා අනිත්‍යයට යනවා. ඒවා නිත්‍ය ධම්ම නෙවේ. මාගේ සිතේදී ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දැන් කල්පනා කරන්න. මාගේ සිතේදී ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මාගේ සිතේදී ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි. මේ කය ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇහැ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ කන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ නාසය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ දිව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ මුළු ශරීරයම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මගේ සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ වාගේ නිරන්තරයෙන්ම වෙනස් වී අනිත්‍ය කියන මේ ඇඟ කෙරේ මේ සිත කෙරේ මම ඇලෙන්නේ මම මේක කෙරේ කලකිරෙනවා මේක අතහරිනවා සිතින් අතහරිනායි කියලා හිතලා මේක කෙරේ කියන බැඳීම සිතින් අතහරින්න අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා මෙන්න මේ විදිහට දැන් Tamange ඇඟ වෙරේ තියෙන ඇලීම ආසාව අතහරින්නට ඕන, සිත කෙරේ තියෙන ඇලීම ආසාව අතහරින්නට ඕන. ඒ සමතරව Tamange දූවරුන් පුතුන් එනෑදෑයන් ගෙවල් දොරවල් යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව ඔක්කොම කෙරේ තියෙන ආසාවක් දැන් අතහරිනවා කියලා සියල්ලම අතහරින්න, අතහරිනවා, අතහරිනවා, අතහරිනවා. දැන් මෙහෙම අතහැරියාට පස්සේ ඔන්න සිතින්ම සිත දිහා දැන් බලන්නේ ඔක්කොම දේවල් අතහරිනවා. දැන් ඔන්න මේ විදිහට සමහර ඊටාම අනිත්‍ය දෙයක් දුක් දෙයක් මට මේකෙන් වැඩන්නේ මම මේකට ආස කරන්නේ මේක මං අතහරිනවා කියලා අතහැරියා. පණ්ඩත් ඒ වගේ අතහරිනවා ආස කරන්නේ. මගේ දිව මගේ ශරීරයේ ඒ තරම් දුක් ලබා දීච්ච අනිත්‍ය දෙයක් මං අතහරිනවා අතහරිනවා කියලා අතහැරියා. දෝවරු පොත්තු ගෙවල් දොරවල් යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකත් මං අතහරිනවා අතහරිනවා කියලා අතහැරියා. මේ මම අතහැරියාට පස්සේ සිතින්ම සිත දිහා බලාගෙන ඉන්නවා. මොන බලාගෙන ඉන්නකොට සිතට නොයෙක් සිතුවිලි එනවා. අපේ තොදුනක කපුටෙක් හරි කුරුල්ලෙක් හරි අඬනවා හඬනවා කෑ ගහනවා ඕක අපිට ඇහෙනවා ඒක ගැන දැනෙනවා ඒක ඔන්න එකපාරට මේ නැති වෙනවා මේක අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා අතහරිනවා ඔන්න එතකොට තවත් වෙලා ටිකක් හිතෙන් හිත දිහා බලන ඔන්න වෙනස් හිතෙන්නක් එනවා. සමහරට තමන් ගැන හරි වෙන කෙනෙක් ගැන හරි මොකක් ගැන හරි හිතෙන්නක් එනවා. මේකත් අතහරිනා අතහරිනා අතහරිනා කියලා ඒකත් අතහරින. ඊට පස්සේ ආයෙත් හිත දිහා බලන ඔන්න තවත් අතහරිනා අතහරිනා අතහරිනා කියලා අතහරින. දැන් මේ විදිහට තමන්ගේ හිත දිහා බලාගෙන හිතට එන දේවල් ඔක්කොම අතහරිනවා අතහරිනවා අතහරිනවා කිය හිතනේ ඒ දේවල් අතහරිනවා. මේම අතහරිනකොට සිතින් අයව අල්ලන්නේ නැතිකොට අර ඇති වෙන සිතට දැනෙන සෑම දෙයක්ම නැති වෙනවා අනිත්‍ය යනවා කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ Tamange හිතට ඉස්සල්ලාම එකක් ඇති වුණා ඒක නැති වුණා ඒක අනිත්‍යට ගියා. ඊළඟට ඔන්න වෙනස් හිතෙල්ලක් ආවා ඒකත් ඇති වුණා ඒකත් අනිත්‍යට ගියා. ඊළඟට ඔන්න තවත් සිටෙල්ලක් ආවා ඒකත් නැති වුණා ඒකත් අනිත්‍යයට ගියා මේ විදිහට Tamanටම පැහැදිලිව තේරෙනවා මේවා ඔක්කොම නැති නැති යනවා අනිත්‍යයට යනවා මේවා නිත්‍ය නෙවෙයි කියලා මෙන්න මෙහෙම කටයුතු කරනකොට Tamanට මේ අනිත්‍යතාවය ගැන මේ අනිත්‍යය ගැන තරමද්දරට අවබෝධයක් ඇති වෙනවා මේ භාවනාව හරියට කරගෙන ගියොත් එහෙම ඒ විදිහට මේ සියල්ලම අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා අන්තිමට සිතේ තියෙන ඔක්කොම සිතට දැනෙන දැන දේවල් අතහැරගෙන අතහැරගෙන ගියොත් එහෙම එක් අවස්ථාවකදී සිත සම්පූර්ණයෙන්ම නිස්සල වෙනවා. කිසිම අරමුණක් වෙන්නේ නැතුව සිත සම්පූර්ණයෙන්ම හිස්සලා යනවා. මේ தත්ත්වයට හැම දිනකටම හිතපත් කරගන්නට බෑ. නමුත් උත්සාහ කරලා බලන්න එහෙම හිස්සනොත් එහෙම හිත මේකත් අනිත්‍ය වූ ධර්මයක් නිත්‍ය එකක් නෙවෙයි මේ මේ හිස් භාවයේ හිස් වෙන හිස් භාවයටපත් වුණාට මේ හිස් බව නැත්තම් මේක මොකක්වත් නැති නිකම්ම නිතර වෙලා තියෙන මේ සිතත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේකත් මගේ නෙවෙයි නැති වෙලා යනවා කියලා කල්පනා කරන්න. එහෙම කළොත් එහෙම මේ ඇත නිවන් ලබා ගන්නට ඒ කරපු භාවනාව හේතු වෙනවා. ඒක නිසා දැන් කල්පනා කරන්න මේ දක්වා කියන ධර්මයේ කෙටි සාරාංශය මෙන්න මේකයි. මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්ම ලෝකයේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා යම් මේකින් නුවණින් දකිනවා නම් ඒ දැකීමේ කුසල ශක්තිය, ඒ දැකීමේ ඥාන ශක්තිය තුළින් අපට මේ සංස්කාර දුකින් මිදලා නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඒක කරන්නට නම් අපගේ ඇඟට ඉස්සෙල්ලා ගන්නවා මේ පණ නැති සියලුම ලෝකයේ තියෙන දේවල් උදාහරණයට මා කිව්වා වගේ කොළයක්, දෙවියක්, මලක්, සාරිකම්, වල්කම්, ගයක්, දොරක් වැනි ඕනෑම එකක් ගන්න පුළුවන් ඒ ඔක්කොම නැති වෙනටි අනිත්‍ය යන ආකාරය ගැන සිහිපත් කළා. එහෙම සිහිපත් කරලා ඉවර වෙලා මේ විදිහට තමන්ගේ ශරීරයේ අනිත්‍ය යන එක ගැන කල්පනා කරනවා. තමන්ගේ ශරීරයේ පුංචි කාලයේ උද්දපයේ තිබුණ ළමයි තිබුණා 15 20 තිබුණා 30 40 තිබුණා මේ එක එකක් වෙනස් වී ගිය ආකාරය දකින්න. අවුරුදු 60 70 තිබුණා 80 තිබුණා මේ විදිහට වෙනස් වී ගිය එක අනිත්‍යයට ගිය එක ගැන අවබෝධයක් ඇති කරගන්නවා. ඊට පස්සේ තමන්ගේ ඇහැ අනිත්‍යයට ගිය එක ගැන දකින්න. කන අනිත්‍යයට ගියා. නාසය අනිත්‍යයට ගියා. දිවස දුක්ඛ අනිත්‍යයට ගියා. මුළු ශරීරයම අනිත්‍යයට ගියා අනිත්‍යයට යනවා කියලා ඒ පිළිබඳව හැඟීමක් ඇති කරගන්න. ඒක එතකොට ඉතාම පහසු දෙයක් ඒක අමාරු කාරණාවක් නෙවෙයි. ඊට පස්සේ තමන්ගේ වේදනා, දුක් වේදනා, සැප වේදනා මේවා ඔක්කොම අනිත්‍යද යනවා අනිත්‍ය දේවල් නෙවෙයි කියලා ඊළඟට හිතනවා. ඊළඟට තමාගේ සිතිවිලි සිතිවිලි ඔක්කොම තරහ සිතිවිලි, ලෝභ සිතිවිලි, ඊර්ෂ්‍යා සිතිවිලි, ඒ වගේම වෛර කරණේම නැත්නම් මෛත්‍රී කරණේම, කරුණාව සිතිවිලි, ශ්‍රද්ධා සිතිවිලි, ඥාන නැත්නම් නුවණ නැත්නම් මෝඩකම ආදී කොහොම විවිධ සිතිවිලි ඇති වෙනවා. මේ ඔක්කොම මේවා නැතිලා යනවා, අනිත්‍යද යනවා කියලා කල්පනා කරනවා. ඒකට එතන තියෙන්නේ පණ නැති දේවල් අනිත්‍යද ගිය ආකාරය දකිනවා. ඊට පස්සේ තමන්ගේ ඇඟ ඇඟේ තියෙන කොටස් ඕනනම් ඉඳට අනිත්‍යයට ගියාම අනිත්‍යයට ගියාදත් අනිත්‍යයට යනවා. ওই විදිහට ඒ වෙනම හිතන්නටත් පුළුවන්. නැත්නම් එහා කනනාසේ දිව ශරීරයේ කියන ඒවා අනිත්‍යයට ගියා ආකාරය දකින්න එක එක. ඊට පස්සේ මේ ශරීරයේ අනිත්‍යයට ගියා වගේම සිතත් අනිත්‍යයට ගියා කියලා දකින්න සිතේ තියෙන ඔක්කොම වේදනා, දුක් වේදනා, මඳා වේදනා ආදී එක දෙක. ඊට පස්සේ තුන මොකද්ද? මේ Tamange සිටිවිලි අනිත්‍යද ගියා කියලා තේපත් කරනවා. ඒතකොට මෙතන කරුණු තේනයි තියෙන්නේ මතක තියාගන්නත් පුළුවන්. මේ බාහිර පණ නැති දේවල් දස් කොළ මාළු ගෙඩි වාගේ ඔක්කොම දේවල්. තමන්ගේ ඇඟ ඇඟේ තියෙන කොටස් ඔක්කොම ඒකේ නිය පොතු දාතු මහාම ඔක්කොම අනිත්‍යද ගියා බෙස්ත දුවතුනා අමරදි වැටුණා ආදී වශයෙන් නැත්නම් කන නාසය ආදී අනිත්‍යද ගියා ඒක දෙක ඒක මතක තියාගන්න. ඊට පස්සේ හිතේ තියෙන හිත, හිතේ තියෙන වේදනා, දුක් වේදනා, සැප වේදනා, මනස වේදනා ඔක්කොම අනිත්‍යද කියලා. ඉතින් තවත් ඔන්න සිටි විලිත් අනිත්‍යද ගියා කියලා හිතන්න පුළුවන්. මෙතන කරුණු හතරක් තියෙනවා. අර කන නැති දේවල් අත්හැරියොත් තමන්ගේ ශරීරය ගැන තියෙන කරුණු තුනයි. තමන්ගේ ශරීරය, ශරීරයේ කොටස් අනිත්‍යද යන, තමන්ගේ ශරීරයේ දැනෙන දුක් වේදනා කාටද? ඒ සැප වේදනා ආදී අනිත්‍ය ධ්‍යාන දෙවෙනි එක තුන්වෙනි එක තමයි සිතේ අනිත්‍ය ධ්‍යාන. මෙන්න මේ තුන හරියට අනිත්‍ය ධ්‍යානයක දැකලා මේවා කෙරේ තියෙන ආස්තාව සම්පූර්ණයෙන්ම අතහරින්නට ඕනේ. මේවා කෙරේ කලකේ වෙන්නට ඕනේ. මේවා කෙරේ බැඳෙන්නට හොඳ නැහැ කියලා ආස්තාව අතහරිනවා. දැන් ඒකත් මතකනේ. ඊට පස්සේ මේවා අතහර තමන්ගේ දූවරු සහෝදර සහෝදරයෝ ගෙවල් දොරවල් ඒවත් අතහරිනවා. අතහැරලා ඉවරලා මේවා අතහරින්නේ අතහරින්නේ කියලා ඉවරලා සිතින් සිත දිහා බලනවා. එනේ එන සිතුවිලියක් අහනවා. එහෙම මේක අහනවා. එනේ මොකද්ද පිටට දැනෙන්නේ ඒක අහනවා කියලා අහනවා. එහෙම කරගෙන යනකොට සම්පූර්ණයෙන්ම සිතට කිසිම දෙයක් නැතුව සිතෙහි පෙරලා යන තත්යකට එන්නට පුළුවන්. ඒක ආවොත් එහෙම ඒකත් අනිත්‍යයි නිට්ටය නෙවෙයි මේකත් මම ආකාරන මේකත් මගේ එකක් නෙවෙයි කියලා. මේකත් අනිත්‍යයි මේකත් අනිත්‍යයි මේකත් අනිත්‍යයි මේකත් අතහරිනවා කියලා ඒ දේත් අතහරිනවා. මේ විදිහට හරියට භාවනා කළොත් එහෙම කවදා හෝ දවසක නිවනින් සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. මේ ධම්මයේ ඇති මේ කුසල ශක්තිය තුළින් ඒකාන්ත වශයෙන්ම මේ ඇට නැත්නම් කවදා හෝ භවයකදී හරි මේ භවයකදී හෝ හරි එහෙම නැත්නම් මතු මෛත්‍රී බුද්ධ ශාසනයේදී හෝ හරි අමා මහ නිවනේ සැනසීමට මේ කුසල් ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා අපිත් මේ ආයත ආශිර්වාද කරන්නම් ආශිර්වාදනය කරන්නම් මේ කරන අද කුසල ශක්තිය බලෙන් ඒකාන්ත වශයෙන් මේ බණානක සංස්කාර සාග්‍රයෙන් මිදලා අමා මහ නිවනින් සැනසීමටම මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා. ආකාශත්තා බුම්මත්තා දේවානාංග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාශත්තාට දේ බුම්මත්තා දේවානාංග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාට බුම්මත්තා දේවානාංග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං කරන්ති දැන් ප්‍රාර්ථනා කරන එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා සමුඤ්ජතු නිවස්සම අත්පත්තේවා සුපත්තේවා